අයි අපේ ධර්මීය සංගරත්නයේ අවසරයි අපි තවත් අඟහරු ආදාවකට අපිට තවත් අඟහරු ආදාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ ඉතින් අපි ඒක ඉස්සනකට ඇත්තටම අපි අනුමත කරලාද ස්වාමීන් වහන්සේ නමගේ ධර්ම දේශනාවකට අහුම්කම් දෙන එක අපි පස්සේ ඒක මේ වෙන ධර්ම දේශනා මාලාවක් නැත්නම් නිවනේ නිවීම දේශනා මාලාවක් අපි නැවත අර්ථකථනයක් අර්ථකථනලත් වඩා ඉතින් අපි සාකච්ඡාවට ලක් කිරීමක් කරනවා. ඉතින් ඒකට හේතුනේ ඒක ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරන ඒක අහලා අනාලිය ස්වාමීන් වහන්සේ ඒකට ඇති වෙච්ච ප්‍රසාදේ නිසා නිස්සරණෝනේ මේ වගේ දෙයක් වෙන එක හොඳයි කියලා ඇයිච්ච ලෝකේ කතාහඬකටයි කතාහඬවල වලටයි ඉතින් වගේම ඇත්තට මේක හරි ජනප්‍රිය වුණා. ඒක මම සතුටු වෙන්නේ මම නැති වුණත් ඒ සාකච්ඡා යන නිසා ඉතින් අපි ඒ පාර විශ්ි හත කියලා ඉඳලා වැරදීදී. විශ්ි හතර විශ්ි තුන. එතකොට අද මේ 30 වෙනිදා. ජූලි මාසයේ අද 30 වෙනිදා. ඉතින් අපි දැන් අතර කරනකොට මේ 11 වෙනි දේශනය පටන් අර ගන්න තැනට වගේ ඇවිල්ලා යන්තම් ආරම්භය ලැබලා දුන්නා. ඒක මේ ස්පර්ශය පිළිබඳව අමුතු විග්‍රහයක් නැත්නම් නොදැක්ක පැත්තක් අපි දන්න දැනුමට අලුත් පැත්තක් දීපුවාම ඒකේ තියෙන අර නාම රූප කොටස් දෙක ඉතාමත් සියුම් තාලයකට බෙදා දැක්වීමක් කරනවා. ඒක කාට නමුත් තමන්ගේ ජීවිතය පිළිබඳව නැවත සලකා බලන්න කාටත් වගේ කරන ආරාධනාවක්. ඉතින් අපි අද පටන් ගන්න යන්නේ 11 වෙනි දේශනාවේ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 එතකොට යම්කිසි දෙයක් යම්කිසි කාල සීමාවක් පවතිනවා. ඊළඟට ඒක නැති වෙලා යනවා. මේ අනුව ලෝකයේ හැම දෙයක්ම ඒකාන්ත වශයෙන් පවතිනවයි. ඒ වගේම එක්තරා අවස්ථාවකදී ඒවා විනාශ වෙලා යනවයි කියලා මේ විදිහට භව විභව වශයෙන් අන්තගාමී දෘෂ්ටි දෙකක් ලෝකේ පැන නැගිලා තියෙනවා. මේකත් රූප සංඥාවක්. මිනිගුවක් පස්සේ දිවීමක් වැනි දෙයක්. එක්තරා විදියක මුලාවක්. බුදු පියාණන් වහන්සේ ජටා සූත්‍රයේදී දක්වලා තියෙන්නේ නාමයත් රූපයත් පටිගයත් රූප සංඥාවත් යම් තැනක නැති වෙනවා නම් උපරෝධණය වෙනවා නම් සම්පූර්ණයෙන්ම නවත්වනු ලබනවා නම් අන්න එතන අන්තෝ ජටා බහි ජටා ස්වરૂපී මුළු මහත් සංසාර ගැටලුවම විසඳෙන බවයි. කපා හරිනු ලබන බවයි. ඒක අපි කළ මේ විග්‍රහය තවදුරටත් විග්‍රහය අනුවත් තරමක් දුරට තේරුම් ගන්න පුළුවන්. මේ නාමයත් රූපයත් ඒ වගේම පටිගයත් රූප සංඥාවත් මේ පද හතරම වැදගත් වෙනවා. පටිඝ රූප සම් රූප සංඥා පටිඝ සම්පස්ස අදි වචන සම්පස්ස කියන වචන දෙකට සමානයි. එතකොට රූප සංඥාව ගැන විශේෂයෙන් යමක් කියනවා නම් මේ රූප සංඥාවට මූලික හේතුව වන්නේ ස්පර්ශයයි. ඒ නිසාම කලහ විවාද සූත්‍රයේ දක්වලා තිබෙනවා භව විභව දෘෂ්ටි දෙක පැන නැගීමට හේතු වන්නේ ස්පර්ශයයි කියලා. ස්පර්ශය නිසා භව විභව දෘෂ්ටි ඇති වෙනවා කියලා. ස්පර්ශය පිළිබඳව විග්‍රහය ක්‍රමක්‍රමයෙන් ගැඹුරටගෙන ගෙන යන විදිහේ ප්‍රශ්නෝත්තර මාලාවක් සුත්ත නිපාතයේ ඒ කලහ විවාද සූත්‍රයේම දකින්නට ලැබෙනවා. අපි එතනදී මේ දක්වා සාමාන්‍ය අද ඉස්සල්ලාම සාකච්ඡාට ආපු කෙනෙක් එහෙම නැත්නම් භවනාව විපස්සනාව යන්තම් පටන් ගත්ත කෙනෙක් පැත්තෙන් බැලුවොත් මේ නාමයත් රූපයත් පටිඝයත් රූප සංඥාවක් කියන දේවල් අහලා නැති දේවල් අත්දකලා නැති දේවල් ඒ නිසා ඒව නිකන් අහසේ තියෙන දේවල් ඒ නිසා මේ ස්වාමීන් වහන්සේලාට පිස්සු කොහෙන්ද ඔබ තක්කුසන ඇවිල්ලා කියවනවා අපබ්‍රන්ත ග්‍රීක භාෂාව කියලා හිතෙනවා. ඒක සාධාරණයි. ඉතින් ඒක නිසා අපි මේ වැඩසටහනින් නැත්තම් මේ සාකච්ඡාදි කරන්නේ ඥානන්ද සාංශකයේ දේහේ අපි මේ උදේට කනවා දවල්ට කනවා වගේ ප්‍රායෝගික තැනට ගේන එක. ඉතින් ඒ ගේන එක හැමදාම මම හිතනවා මම ඕනාට ඩිප් පිටිස පොළඳයි කියලා පෙන්වන්න හදන එකක් නෙවෙයි මම මේ කරන්නේ. මම කරන්න හදන්නේ මේක අනුපිරුල භාවනා ක්‍රමයකදී ක්‍රමයෙන් නොදන්නා තැන සිට දන්න තැනට යන කෙනට කොතෙන්ද හම්බ වෙන්නේ එතනින් තමයි මේ විග්‍රහයට බහින්න පුළුවන් ඒක මනෝ විකල්ප සංකල්ප මනෝ මනසෙන් කරන දෙයක්මත්ම නෙවෙයි ප්‍රායෝගිකයි ඒ නිසා මේ රූපයත් රූප සංඥාවත් අතර මැද ගනුදෙනුවයි මේ කතා කරන්නේ ඒ රූපයත් රූප සංඥාවත් ගනුදෙනුවේ ඉන්නේ නාම කාමයට කාම සංඥාවත් ගෙවම් කරපු කෙනාට ඉතින් නැත්නම් කාමයේ කාම සංඥා ප්‍රතිස්ථාපනය කළා කාම සංඥා රූපයෙන් ප්‍රතිස්ථාපනය කළා රූපේ රූප සංඥාවක් බාටපත් කිරීම කොටස තමයි භාවනා කරනවා කියලා කියන්නේ. රූපේ රූප සංඥාවක් බාටපත් කරන එක. ඉතින් රූපේ රූප සංඥාවක් බාටපත් එක නේනකොට මේ බණ අහලා තිබුණ නැත්නම් පිස්සු වැටෙනවා. මේ බණ අහලා තිබුණ නැත්නම් සීදී නස කරනවා. මේ බණ අහපාරා මේ තේරුණ නැත්නම් අනුන්ගේ පණ නසනවා. ඉතින් ඔය අපේ වැඩමුළුවට ආව අවුරුදු 80ක අම්මා කෙනෙක් හැම එකටම එනවා. කුණ්ඩෙත් හොඳටම වැහිලා. ඉතින් මං ඉතින් පණේදී කිව්වා මේ හැට අපිටලා හොට විමයිලා මෙතෙන්ට එනවා කාටවත් භාවනා කරන්න දෙන්නෙත් නැහැ. අවිල්ලල හැමදාම ඉඳගෙන ඉන්නවා කොරණ මගුලකුත් නැහැ නාකිච්චෝ කියලා. ඊට පස්සේ අම්මා වැඩමුළු නායකයෙක් වුණා. නායකයෙක් කියලා වැඩමුළු ඉරුණාට පස්සේ කියනවා අපිට බණින්න නිකන් හැට අපිටලා හොට විමයිලා වගේ කියලා අපි ලන්දාරි කාලේ තිබුණේ නැත්තම් මොකද කරන්නේ? අද ආවට පස්සේ අතාරින්නේ නැහැ. අපි පොඩි කාලේ තිබුණේ අපි උත්සාහ කරා. අපි ළමිෂ්‍යෝ කාලේ අපේ ගමට හාමුදුරුවක් වැඩියා මේ මම හිතන්නේ තපස්නිකාය වෙන්නේ නැති ඉන්නේම සෝන්කොතේ. එක තැනක ඉන්නේ නැහැ. ඉතින් අපේ තාත්තා පොඩි තුන් පැත්ත බිත්ති තියෙන කුටියක් හදලා දීලා ආර්දනා කරේ නැහැ. ඒ ශාන්ති ආර්දනා කරා හිටියේ නැහැ. ඉතින් ඒ ශාන්ති වරින් වර එනවා. ඉතින් අපි වරින් වර ගිහිල්ලා මේ ගාන දෙනවා. ඒක දවසක් ඒ ළමිෂක් කියලා දාන දෙනකොට රාම්දුර ආසි ළමිෂික අතින් අල්ලලා. මුල්ලෝ ගමම ආමුදුරෝ කියන එකයි භාවනාවයි පිස්සොයි කියලා ඔක්කොම අප්සෙට් ඇරියා. ඊට පස්සේ භාවනා කරන්න යනවයි කිව්වොත් ආමුදුරකින් කාට යනවයි කිව්වොත් නොකල යුත්තක්. ඔන්න ස්වාමීන් වහන්සේ අපේ පොඩි කාලේ භාවනාව. ඊයතරමැද ඔය ගෝයෙන්ක වගේ භාවනාවක් ඇවිල්ලා කුස්සියම්ම ගැන කියලා භාවනා කරලා රූපේ රූප සංඥාවක් වඩපත් වෙලා. පත් වුණාට පස්සේ යාට ද්වේෂයල තියෙන දරුවෝ දෙන්න පිළිවඳ. ගිය ගාම එකෙක් කැපුවලු. මරලම දැම්මලු. පුතු දෙන අනික් ළමයා වීතබන මුට්ටිය හැංගිලා වේසනවලු. මියම්මට අර තියෙන දේවල් නෑ නෑ දේවල් තියෙනවා කියන සංඥාව ඇවිල්ලා. ඊට පස්සේ අපේ ගම්පලාති අපේ වගේ පිළිම ගෑනු කෙනෙකුට යන්න නෑ ස්වාමීන් වහන්සේ. භාවනා කියලා ඔන්නෝම විකාරයක් මේ ලෝකේ තිබ්බේ දැන් නෑනේ. ඒ ඔබ වහන්සේ අපිට බැන්නට මට 60 නෙවෙයි 80යි වයස. හටපිල්ල හොටපෙන්න නෙවෙයි දැනුයි තියෙන්නේ. ඒ නිසා මේ රූපේ රූප සංඥාවක් කරනකොට භාවනා ලෝකේ පිස්සු. භාවනා ලෝකයටත් ඇදී කර්මස්ථානචාරවල පිස්සු. ඉතින් මේ පත්‍ර වාර්තාකාරෝ කාමයට තැහැල්ලා නැතුව කාම සංඥාව කියන එක දන්නේ නැතුව මේගොල්ලෝ අරවට විස්තර කරන්න හදනවා. කොහොමද එහෙම වෙන්නේ? එහෙම අපිටත් තේරෙන්න බෑ. කියලා ඉතින් මේ පටලැවිල්ල තේරුම් කරන්න වෙන්නේ යෝගාවචරයටනේ. පත්‍රවාර්තාගත ওই ප්‍රශ්නයක් නෑ. ඔය හැමදාම හාමුදුරට බැන බැන ඉන්නවා. නැත්තම් රූපේ රූප සංඥාවක් වෙනවා කියලා කියන්නේ විකාරයක්. ඔය විද්‍යානුකූල නෑ ඕක. ඕක පත්‍රවල ලියන්නත් බෑ. ඒ මිශ්‍රිත විකාරයක. රූපේ රූප සංඥාවක් වෙන විදිහට උදේ හන්දේ දෙකම එක වෙනවා. කීමන්සේ ඊළඟට කතා කරගන්න විදියක් නැතුව මොකක් කතා කරුවොත් අර අම්මට වෙච්ච දේ වෙනවා. ඉතින් ඔය අතරමැද ඥානන්ත සෝන දෙන්නක ලස්සන මේ දෙක සමබර කරලා දුන්නා භාවනා කරන අය රට්ටුන්ගේ බයිලා අහන්න එපා. ඇහුවොත් මේ භාවනා ක්‍රමයට බාධායි. භාවනා ක්‍රමයට මෙව්වම අහලා මේකට සූදානම් වෙලා අප්‍රමාදීව මුණ දුන්නොත් කියාපාලන කරන්න බෑ ගොයියෝ. කියාපාලන ගිය ගම එක්ක විසෙප්පියට එක් වෙනවා. එහෙනම් රහතන් වහන්සේ කියලා ලේබල් ගන්නවා. ඔය දෙකම බාධායි යෝගාවචරයට. ඉතින් ඒ නිසා නිසන්වන්නේ හිටපු 22ක් 23ක් විතර සංඝයාට දොර වහගෙන ওই දේශනා ටික කරලා හෙලි දක්වන්න එපයි කිව්වා ඥානන්ද සාංශි. බුදු ගහනවා. සොක්‍රටිස්ව වහවිදුර දීලා ඇහුවා. ඔබ කියපු සත්‍ය බොරු කියලා කියනවාද නැත්නම් වහබනවා. ඊට පස්සේ කිව්වා සත්‍ය කියන එක බොරු කියනට වැඩිය වහයක බොන්නම් කියලා. ඔක්කොම මෙරුවා. ඒ තාක්කල් ඔය ප්‍රශ්න කතා කරන්න ගිය සියරම මෙරුවා. අර ධර්මචන්සගේ තෙද බලයට අවුරුදු 80ක් ජීවත් වුණා. ඒ නිසා අපි මේ වැඩිට අත තියනවා නම් මතක තියාගන්න මේ 200 කරන්ට් එක නෙවෙයි මේ 33000 ගන්න හදන්නේ. අපිට අයිතිවාසිකම තියෙනවා මොකද අපිට රබර් ග්ලව් එක තියෙනවා දාගත්තට පස්සේ වදින්නේ නැහැ හැබැයි කරුණා කරලා වත් වෙන්න එපා වත් තුනක් තමයි රබර් ග්ලව් එක හරහා හරි ස්පාක් පණින්න පුළුවන් එනේ සබර් සර්ප ගා දාගන්න අට්ටාලයක් වගේ උඩ ඉඳගෙන අල්ලන්න මුක්කුත් වෙන්නේ නැහැ එහෙම නැත්නම් ඔය කුරුල්ලන්ට ට්‍රිලොන්ට කොච්චරද කරන්නවද වදින්නේ නැහැ උන්ට වදින්නේ නැහැ. උන් ඇත්තෙන්නේ නැහැ. මේ මිනිස්සයා කාමත් අල්ලන කාම සංඥාවත් අල්ලන රූප රූප සංඥාත් අල්ලන ගියාම ඈත් වෙලා ඉඳලා 33000 අල්ලන්න හදනවා වගේ. අඟල් 6 යනකොට කරන්ට් එක වදිනවා. ග්ලව් දාන්න ඕනේ නැහැ. එතනම දුන් දාන වෙච්චරයි. ඉතින් ඔක්කොම අහන ප්‍රශ්න මම බලන්නකෝ සාංශ මේ භාවනා කරනකොට සාසනයේ මින් මින්ම ගැත් තියෙනවා ඌ ඇත්තමද ඇත්තට නැත්නම් මවාගත්ත දේවල්ද එහෙම නැත්නම් මොනවද මේ গুপ্ත ධර්මද ගුඪ ධර්මද එහෙම නැත්නම් මේ ඔය ඔය කියන කට්ටිය රහත් වෙලාද ඇයි මේ එන ගහන්න අපිට තේරෙන්නේ නැත්තේ කියලා තේරෙන්නේ නැති අනුපිළිවෙල නැහැ ඉතින් අපි අරසා වෙන්නේ අපිට ඕන වෙලාවක අනුපිළිවෙලින් බිමට බහින්න පුළුවන් කාමෙට නැත්නම් කාම සංඥාවට එහෙම නැත්නම් භවනා හරිය වෙලා එකලස් වෙච්ච වෙලාවේ කාමයේ ගවන් කළා කාම සංඥාට ඇවිල්ලා කාම සංඥා ගවන් කළා රූපෙට ඇවිල්ලා රූපේ රූප සංඥා වෙනකොට පිස්සන්න පියාටන කතා නොකර බුද්ධ ආදී උත්තරවන්හන්සලා දිහාට වැඳගෙන අනේ අපේ පෙර පිනට යන්තම් මේක හරි ගියා. මේක කියා පාන්නේ නැතුව කියනකොට කියන්නේ බබාගේ භාෂාවේ කාමේ සහ කාම සංඥා පිළිබඳ බණක් කියලා ෂේප් වෙනවා. රූපෙට දාන්න ගිය ගමන් ඔන්න මහාශී ක්‍රමයේද ගෝයන්ක ක්‍රමයේද පායොක් ක්‍රමයේද සමතද භාවන විපස්සනාද තායිලන්ත ක්‍රමයේද බුරුම ක්‍රමයේද සිංහල ක්‍රමයේද පිස්සු විකාරයයි මේ රූපේ කියනකවත් තේරෙන්නේ නැතුව. එහෙම තියදී රූප සංඥාව බාරපත් වෙනකොට කොහොමද මේ හතරක් කාමයේ කාම සංඥා රූපේ රූප සංඥා කියන මේ මට්ටම් හතරකට විඥානයේ ක්‍රමයෙන් පිට පිටලෙල්ලේ ඉඳලා එමීට ඇතුළට යනවා. එකම විඥානයේ විශාල බෝලෙක පිටපොත්තේ තිබුණ විඥානේ එන්නේ එන්නේ එන්නේ එන්නේ වැඩට එනවා. ආයතන පිටට ආයෙත් එනවා මැදට. එතකොට පේනවා මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා මධ්‍යස්ථ ලක්ෂයක් තියෙනවා. ඒතර පැතිරීමක් නැහැ. මැදට ගැනීමක් තමයි මේක කරන්නේ රේඛීය ගමනක් නෙමෙයි ග්ලෝවක මේක සිද්ධ වෙන්නේ. ඒක හැම පැත්තෙම සිද්ධ වෙන. ඒක එක්කෙනෙක් කියන පැත්ත තව කෙනෙකුට තේරෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. නමුත් සර්වඥාන්සේ විෂ කපල දේශනා කළා කියනවා. ඒක නිසා මේ විග්‍රහ දීලා මම කියනවා මොකද්ද මෙතන කාමය කියන්නේ මොකද්ද කාම සංඥා කියන්නේ මොකද්ද රූපේ කියන්නේ මොකද්ද රූප සංඥාව කියන්නේ පුසන්සේ මේ ආනිත්‍ය සප්පයි සූත්‍රයේ චූල ශුන්්‍යත සූත්‍රයේ දක්වලා තියෙනවා අඹදරුවන් රකින්න ගෙවල් දොර ඉන්න මිනිස්සු ඉන්නේ කාම ගුණ. රූප જાති ගොඩාක් ගේ වටේ තියෙනවා. සද්ද જાති ගොඩාක් ගේ වටේ තියෙනවා. ගන්ධ જાති ගොඩාක් තියෙනවා. රස જાති ගොඩාක් තියෙනවා. පහස જાති ඇඳ පුටු මෙට්ට කොට ගොඩක් තියෙනවා. හිතේ විකාර වෙහිතුලත් සීමාවක් නැහැ. මේකට කියනවා කාම ගුණ. කාමේ බෝ වෙනවා. කාමේ ගොජ දානවා. ඉතින් එහෙම ඉන්නකො ඉසුරු ඉතින් සීටි නසාගෙනින් දරුවන්ට එක ගහ ගැනීම දරුවන් විසින් කුටි කෑම් උදව් කරන මිනිස්සු ගහන්නේ ඔය ගොඩක් වැඩ. ඉතින් චිත්‍රපටි හදලා ඉවරයක් නැහැ. එහෙම නැත්නම් ටෙලිග්‍රාම හදලා ඉවරයක් නැහැ. චිත්‍ර නවකතා ලියලා ඉවරයක්. ඔක්කොම හැබැයි ශෝකාන්ත තමයි. හරියට විඳන් කරනවා නවකතා වලට මේ චිත්‍රපටි වල හරියට විඳන් කරනවා. ශෝකාන්ත තමයි තියෙන්නේ. හරි අපිත් හරි ආසයි මේ දුෂ්ටය ඇවිල්ලා කෙල්ල පැහැරගෙන යනවා දකින්න. රාමායනයේ කතාව. මේ කොල්ලා ඉතින් ගෙල්ල පැහැරගෙන යන්න දෙයක් නැහැ නේ. ඒ ඒක ගන්න දෙයක් නැහැ. දුෂ්ටයින්ද ඕක තමයි තියෙන්නේ. ඉතින් ඕකට උත්තර හොයනවා දේශපාලනඥයෝ. ඕකට උත්තර ගන්න පෞද්ගලික බඳගෙන ඉන්න ආර්ථික විශේෂඥයෝ. ඕකට උත්තර ගන්න අමුඩ ගහගෙන දඟනවා සමාජ විද්‍යාඥයෝ දුප්පතුන් නැති ලෝකයක් මාර දෙනවා. අපිට හිතුවේදී සම්පත් දෙනවා. පණංගණන් දෙනවා අමුඩ ගහපු එකෙකුටවත් අමුඩේ බඩ ගියා මිසක් ආ කිසි තැනක හොලක් වෙලා නැහැ. අමුඩේවට ගියාට පස්සේ ඌ අහන කවුද මගේ අමුඩේ කැත කරේ කියලා. පිටනදාම බලනවා මේ මම ඉච්චර සමාජ සේවක කරන මගේ අමුඩේ කැත කැත කරලා කියලා මට නැකත් සමතෙන්න. නැති ඌට බඩ ගිහලා දෙන්නේ. ඉතින් ඇයි බුදුරජාණන් වහන්සේ ආර්ථික විද්‍යාව දේශනා කරේ නැත්තේ කියලා අපි ලාල් අහනවා. මම කියන අහනවලු බුදුහාමරගේ මේ මේ මෙච්චර මේ ප්‍රශ්නෙට ආර්ථිකය ගැන පිළිබඳව මොනවද කියලා තියෙන්නේ. සමාජ විද්‍යාත්මක බුදුරජාණන්සේ පීශ්‍රියක් ගත්තේ නැති ඇයි? ඇයි බුදුසසුනේ රජකම ඇතහැරලා දේශපාලනය කරේ නැත්තේ? මිනිසුන්ට තේරෙන්නේ නැහැ තාම අර කාමගුණේ කාමගුණේ කකාසේ අවසන. අසුචිනේ අසුචි රත්‍රමෙන් මිනිසුතු නැනේ. ඒක නිසා ඉඳපු ගමන් මේ අපි වගේ පිළිසකට හිතෙනවා මේ කාමගුණේ අතකක හිටිය ඇති අපි කාමෙන් වෙන් වෙලා අබිනිෂ්ක්‍මණය වෙලා අරණ්‍යයකට රුක්ක මූලයකට සේනාසනයකට යන්න ඕනේ කියලා. ඉතින් ඒක මා විශාල විප්ලවයක්. කාටවත් කියන්න බෑ කරපන් කියලා කිව්වට කරන්නේ අච්චර මහන්සිලා අම්මා අප්පගේ බුදලේ වගේ වර්කන ඉන්න මේ ගෙවල් දොර රටාගෙන කවුද කැමති? ඉන්නේ නෑනේ. ඒක තමයි බුදුජානනාංශයට හතර පෙර නිමිතවලට අන්තපට දැක්කේ පැවිද්දෙක් කියලා උන්න උත්තරේ. ඉදික් මහල්ලෙක් මලකඩක් එකට උත්තරේ උතනයි. සසුදරාවට දරුවා හම්බුනාට උත්තරේ උතනයි. එතන රාහු කෙනෙක් උපන්නා. උත්තරේ මෙතන. ඒත් මේ බෞද්ධ භික්ෂුවක් නෙවෙයි. ඉතින් එහෙම වුණත් වටිනවා. එහෙම වුණත් අබිනිෂ්ක්‍මණය වටිනවා. ඒ අබිනිෂ්ක්‍මණය කරපු කෙනාට ප්‍රශ්න වර්ගයක් මතුවෙනවා. දැන් අපිට මතුවෙන ප්‍රශ්න දෙක තමයි අර කරපු කාමසෙල්ලම් ඇස් දෙක වහගත්ත ගමන් එන්න පටන් ගන්නවා. කිලෝරක් නැති වෙනවා. ඉතින් අපි ගිහිල්ලා කඳුරක ඉර කඳුරක කට්ටියට භාවනා කරන්න ගියාම ඒගොල්ලෝ කියන්නේ අද්දික වහගන්න කියන්නේ පා ස්වාමීන් වහන්සේ කරපු ගමන් අපිට පිස්සු. කොහෙද ඇස්ත ගාගෙන ඉන්න තියෙන ඔක්කොම අර කරපුවා තව ටික දවසකින් අපිට අච්චු කරනවා නැත්තම් මරනවා අපි. ඒ ඉවුවනේ ඔළුවට එන්නේ කොහොමද භාවනා කරන්න කියලා. ඒකට කියනවා මේ ඔළුවට එන ටිකට කාමේ නෙවෙයි කාම සංඥා. මේ කාම සංඥාවට නම දාලා තියෙනවා නීවරණ කියලා. ඉතින් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. අර කාමේම කියලා කාම සංඥාවේ ඉන්නවට ඉන්න එකත් කාමෙන් ඈත් වෙලා මේ නිතර වද දෙන නීවරණත් එක්ක ඉන්න එකත් කියන දෙකෙන් කොයි දෙකද වඩා හොඳ එක කියලා. මේ දෙක කිසිම යෝගාවචරයකට තේරෙන්නේ නැහැ. ඉතින් යෝගාවචරය අර කාමයේ ගෙවම් කරලා ලැබිච්ච කාම සංඥාව නීවරණ දකපුවාම උදේ ඉඳලා හැන්ද වෙනකන් නීවරණ වලට බැන බැන ඉන්නවා. බලන්නකෝ භාවනාව කරගන්න දෙන්න මෙච්චර මාරි විවේක වෙලාව මෙච්චර හොඳ තැනක් හම්බුණා උද්දී ඉඳලා හැන්ද වෙනකන් නීවරණ තියෙන්නේ මොනවද නීවරණ කියන්නේ මේ කාමච්ඡන්දේ කාම ගුණ නෙවෙයි ව්‍යාපාදේ නිදිමත අතීතනාගත හිතවිලි සැකයි මේ බුදුහාමුදුරුවෝ අවුරුදු 2600ක් ගියේක ඇත්තටම භාවනා කරලා වැඩක් වෙයිද? කට්ටිය නම් කරනවා තමයි වැඩක් වෙයිද? ඊට වෙන නරක දෝ කොච්චර කෙලොක්කද ගෙදර ගිහලා කුඹරක් කරගෙන පවුලක් කරගෙන අහිනල්ලගෙන ඉන්නේ කොහොමද නැද්ද කියලා ඉති විචිකිච්ඡාවයි. ඉතින් මම මේ කතා කරන්නේ මේ විචිකිච්ඡා සහිත ඒ නිවන ටික හොඳයි කාම ගුණයට වැඩි. මම දන්නේ නැහැ ඒකට පිළිස එකක වේද නැද්ද කියලා මම ඒකෙදි ඉදිරියට යනවා. ඉතින් ඒ නිසා භාවනා ලෝකෙට ගියාට පස්සේ පිස්සු හැදෙන්න පටන් ගන්නවා. මොකද අර තමන් ඉදිරියට තමන්ගේ නඩු ටික ඇහෙන්න පටන් ගන්නවා. මරණ වෙලාවදී මතුවෙන දේ. යම රජු ඉස්සරහට කිය වෙන දේ. අපායට ගියාම යම යම පල්ලෝ කරන දේ ටික කරන්න පටන්. ඉතින් මේ මාසෙ ඉඳන් බුදුම්මියා ගෙදර ගිහිල්ලා බීඩියක් බීලා කංජ දුරුට්ටුවක් අහගෙන සූස්තියක් දාගෙන ඉන්නේ කොච්චර හොඳද මේ කුණු හරකට වැඩි කියලා. ඉතින් යෝගාචරයේ ක්ලියන කමඨහන් වාර්තා දිහා බලනද එයා කොච්චර යා වැඩේ අර මේ කාම සංඥාවට වෛර කරනවා එයා දන්නේ මේකෙන් හැලුනොත් වැටෙන්නේ ආයලිපට කාමෙට කාම ගුණයට ඒ වෙනුවට මේක හොඳයි කියලා කියලා දෙන්න මම දන්නේ බණ පිට බණ කිව්වත් තේරෙන්නේ නැහැ කියලා එකේ නතර කරන්නේත් නැහැ හැබැයි මම දැකලා තියෙනවා කර්මස්ථානාචාරවලුත් ඒක තේරුම් ගන්න නැහැ ඒගොල්ලෝ කියනවා මම නැති කරලා දෙන්නම් කාම සංඥාව වෙන්නමයි කාට කියලා. කාම සංඥා නැති කරන්න නෙමෙයි වෙන්නේ කාම සංඥාවෙන් කාම ගුණ නැති කරගන්නවා. ඊට පස්සේ කාම සංඥාව අපි පිළිගන්න ඕනේ. අපි මේක කීකිය අතහැරන ඕනේ. තව කවිලා තියෙන ගෙදර හිටනන් එන්නේ නැහැ. ඕක කල්පනා කරලා වෙලාවන්නේ. ඒක බුදුහාමුදුරන් කියත් මොකක්ද කියන්නේ? ආ පුතේ ඔබට තියෙනවා දැන් කාමයේ කාම සංඥාව වෙන් කරන්න පුළුවන් කියලා. ඒක මල වාතයක් කියලා. හරි. රූප කර්මත්තාන්ට ඔළුව දාපන්. කාමේ කාම සංඥාව ප්‍රතිස්ථාපනය කරපන් කාම සංඥා රූපයෙන් ප්‍රතිස්ථාපනය කර. මොකක්ද ආමතුරුනේ රූපයෙන් ප්‍රතිස්ථාපනය කරනවා කියන්නේ. ඔය ඉඳගෙන ඉන්න ඉරියව් වෙජිතේවා. ආස්වාද ප්‍රසාර රූපේ හිතේපන්. පිම්බි මේකලි රූපේ හිතේපන්. සක්මණේ රූපේ හිතේපන්. ඉතින් ඒක තමයි අපි මේක කමට හඳුනනවා කියලා කරන්නේ. කාමේ අයින් කරගන්න කාම සංඥාටපත් වෙන්න කැමැති යෝගාවචරයක් අපි ළඟට ඇවිල්ලා ඇහුවොත් මෙන්න මේමයි ස්වාමීන් වහන්සේ ඉඳගෙන ඉන්නකොට ඉන්නම බෑනේ. මේ විවිධාකාර පිස්සු වඳුරු හිතක් නේ සීන කමන්නේ. ඒක ඒක දෝෂයක් නෑ. ඒක කාමයේ අතහැරපු කෙනාට විතර ওই ප්‍රශ්න තියෙන්නේ. නැත්නම් ඒ ප්‍රශ්න තියෙන්නේ නැහැ. ඒ නිසා ඔයාට තියෙන්නේ රූපෙට හිත දාන්න. ඉතින් මේ මිනිස්යා ලෝකේ මොන විශේෂඥා වුණත් රූපෙ හිත දාන්න ගියාම තාම අසුචි අත ගන්න ළමා පැටියෙක් වඩපත් වෙනවා. මේ මුළු කාම ගුණයම නීවරණ පහම අරමුණේ හිත තියෙන හැම චිත්තක්ෂණයකම නැති වෙනවා. සතිය පිහිටවන. ඒකෝට සතිය කිපීටේ වදන්නේකොද මූල කර්මත්තානේ අඳුරන. මූල කර්මත්තානේ මූල රුණ දාලා දානවා. මේක හරිය දවසට යෝගාවචරයට අර ගුරුවරයා සතු කරන්න පුළුවන් කමඨාන් වහතා කොල්ලියන්න පුළුවන්. හරි තේරෙනවා දැන් යන්තම් බහ තෝරන්න පුළුවන් හත හතයි කියලා පියවර හතක් යන්න පුළුවන්. මං ඉන්නේ මේ අරමුණේ කියලා කියන්න පුළුවන්. හැබැයි හුඟ දෙනෙක් ඊතර ඉන්නවා කියන්න දන්නේ නැහැ. එයා දන්නේ මම කාමයේ ගිවන් කරා කාම සංඥා ග්‍රහණ කරා ඉන්නේ රූපේ. ඒ රූපේ නිසා මට සතිය තියෙන බව දන්නවා කියලා සපෙල කියන දන්නේ නැහැ. ඉතින් ඒකෙදි ගුරුන් පඬිස්සාසි කෙනෙක් දන්නේ නැත්නම් ඒක තන්නිකට ගුරුවරයාගේ වැරද්ද. අයි මේ යෝගාවචරය මේ කාමයේ අතරපේක කාම සංඥාන් බැට කාපේක ඔය පාඩම කිසිපු ඉස්කෝලේ ගුවන්නේ නැහැ නේ. කොහොමද දන්නේ සතියේ ඉන්නවයි කියලා තේරුම් ගන්න. ඉතින් බහතරන්න ඕන. කොහොමද දන්නේ සතියේ ඉන්නවයි කියලා. කිනා සතියේ ඉන්නකොට පිට යනවා. ආපහු එනවා අරමුණට. කොහොමද දන්නේ අරමුණට ආවයි කියලා. එතකොට උන්න කියනවා "අය අර අරමුණේ ඉන්නේ. ආස්වාද ප්‍රසවාසනේ ඉන්නේ. වම දකුණේ ඉන්නේ" කියලා නැවත නැවත ඉnderලා ඒක කටහුරු කරගත්තොත් සත්‍යනාරාම ලියන්නේ ඉවරයි භාවන ඔක්කොම ඉවරයි. ඒක ලියන්න දන්නවා. එතකොට කියනවා දැන් හරි පුතා දැන් අපට තේරෙනවානේ ඕන තැනක උඹට කෙලසන්න පුළුවන් වුණාට මූල කර්මස්ථාන වල නික්ලේශී භාවය තියෙනවා. නිර්මල භාවය තියෙනවා. පුළුවන් තරම් මූල කර්මස්ථාන හිටපක්. හැබැයි රසවත් නිසා නෙවෙයි. රසමසලු හොයන්න යනවා කාමයට ඵලයක්. කාම සංඥාවට ඵලයක්. රූපෙට දාපු ගමන් මස්ලි නැතිවට බල්ලුලව කන්නේ කියලා වගේ ඔයේ දත් කඩාගෙන කපහපයින් එකයි තියෙන්නේ. සුදු පාපෙත්තක් කනවා වගේ. ඉතින් නිවනට යන කෙනා එතෙන්දී සත්පුරුෂයාට මේක තේරෙනවා. ගුරුවරයාට තේරෙනවා මේ මනුස්සයා කෙල් ගහ ගන්න දයන්නේ, පොල් ගහ ගන්න දයන්නේ කියලා. ඉතින් එහෙම වුණාට පස්සේ කියනවා දැන් මේ රූපෙ දිහා බලනකොට කම්මැලිකමක් එනවනේ. කාමී වගේ නෙවෙයිනේ. නීවරණ වගේ පෙලන්නෙත් නැහනේ. මේ රූපයේ තියෙන මේ ස්වභාව ලක්ෂණ ගති වෙනස් වෙන්නේ නැද්ද එක දිගට තියනවා. යෝග ආචර ඔල්ලුව පොළ ගමෙන් කියන එක දිගට තියෙන්නත් ඕනේ තියෙනවා. වෙනස් වෙච්ච ගමන් කියනවා මට වෙන කමටහන දෙන්න මට බෑ. උගල කියනවා නෑ එහෙම නෙවෙයි. ඔය ඔය ප්‍රශ්න තුනම හරි. මේක වෙනස් වෙනවා කියන පැත්තෙන් බලන්න. අරමුණ කාමයේ කාම සංඥා ප්‍රතිස්ථාපනය කිරීමට ආධාරකයක් කරගන්නවා අඩයක් කරගන්නවා විතරක් නෙවෙයි. ඒ අරමුණ දිගට බලනකොට වෙනස් වෙනවා කියනකොට රූප සංඥාවට පොඩි හඳුන්වා දීමක් කරනවා. රූපය රූපේ හේවණල්ලෙන් ප්‍රතිස්ථාපනය. රූප සංඥාවෙන් ප්‍රතිස්ථාපනය. රූපේ පිළිබඳව සටහන් ආකාර වලින් ප්‍රතිස්ථාපනය වෙලා ඒව පෙරලි වෙන්න පටන් ගන්නවා. මේක ඒතකොට යෝගාචරය ඉන්න පෝරකේ ලෑල්ලා අයින් කරනවා. ඒකට තමයි මේ පట్టල වේගන හිතේ මෙතෙක් කල් මේ අරමුණු කරගෙන. දැන් අරමුණ වෙනස් වෙන බව බලනත් අරමුණු කාහන රූප රූප සංඥාවක් බට ලෑස්ති වෙන්නත් යෝගාචර පයින් දමලන්න වගේ වෙනවා කැරකෙනවා තෙමෙනවා වගේ වෙනවා කූඹි දුවනවා වගේ දෙනවා මොනම තාලකින්වත් හිතන්න බෑ මේක ප්‍රත්‍යක්ෂ කළහි ප්‍රත්‍යක්ෂණයක් කියලා. හිතන්නේ මනෝ විකාරයක් කියලා. ඉතින් ගුරුරට ඇවිල්ලා කියන්නේ වැරදිල්ලෙන් වගේ බෑ ස්වාමීන් වහන්සේ දෙන්න යනට වක්කාරයි. එපා වෙනවා. මෙහෙම කරකිනවා. මේ පැත්ත රත් වෙනවා මේ පැත්ත හිතෙනවා. මේ මේ මේමයි මොනවද වෙනවා කියලා. ඉතින් එතකොට බලත හැකි මෙමුට සද්ධාව තියනවාද කියලා. සද්ධාව තියෙන තැනට හිත යොමු කරන්ඩ ගුරුවරයා දැනගන්න ඕන. ඕතෙන් ගියා සද්ධාව කැඩෙනවද? සතිය කැඩෙනවද? සීල කැඩෙනවද? ඉතින් මෙයා කියන අනිදා කියලා බලලා ඕන දෙයක් කරකෙන්න රබන් සද්ධාවයි සීලය සතිය කැඩෙන්නේ නැත්නම් ඔය ඔක්කොම කලබගෑනි ඇස්සේ උඹට සද්ධාහ පාත්‍රණ හැටි තේරෙයි සතිය පාත්‍රණ හැටි තේරෙයි සීලේ පාත්‍රණ හැටි තේරෙයි එතනම සූදානම් වෙනවා අතිමානසික தත්ත්වයට යන්න කවුරු ඇවිල්ලා මොන මාරසේනා ගෙනවත් ගිනි වැස්සුවත් අඟුරු එහි වැස්සුවත් මාර දූතිකාව ඇවිල්ලා නැටුවත් සද්ධා වඩා ගන්න එපා කැඩෙනවා නම් ඒකට කියනවා ප්‍රසාද සද්ධා කියලා. කැඩෙන්නේ නැත්නම් ඕකප්පන සද්ධාවක් තියෙන්නේ. ඕක මරණ මොහොතේදී කරන්න බෑ ගොයියෝ. දැම්ම කරපන්. නටන වෙලා බලාන හිටපන් ගෙනියන සද්ධා කැඩෙන්නේ නැද්ද? ගෙනියන සති කැඩෙන්නේ නැද්ද? සීල නම් කැඩෙන්නේ නැහැ. ඒකෙන් ෂුවර් නේ සීල කැඩෙන්නේ කටින් පයින් වැඩ කරන්න එපා. කයින් වචනේ ආහන මේ ටිකට කියන රූප සංඥා. ඒකට රූපංච රූප සංඥා, නාමංච රූපංච නාමයත් රූපයත් රූප සංඥාවත් පටිඝයත් දන්න මිනිහට ආයේ බුදුහාමුදුරුත් ඕනේ නැහැ. ඉංහාලෙදී එයා දන්නවා මේ ඔක්කොම හොල්මන් මනෝ කුබ්බංග බඳම මනෝ සෙට්ට මනෝ මේ ඔක්කොම මන සුපුරවා කරගත ධර්මය. මනස ශ්‍රේෂ්ඨ මනෝමයයි. රූපයක් වශයෙන් පෙන්වන්න බලහිනවර රූපයක් නැහැ. ඊට ලැබුණු රිසාන්ස් බණ කියනෝ තියෙන දේ පේන්නෙත් නැහැ, පේන දේ තියෙන්නෙත් නැහැ කියලා. ඉතින් යෝගාවචරය ඉන්නේ මේ කාමයේ ලෝකේ ඉන්නේ මේ පේන දේ තියෙනවා ඒක මම සතු කරගන්නත් ඕනේ කියලානේ. ඒ වගේම තියෙන දේ පේනවා කියලානේ. බුදුරජාණන්සේ දේතානුපස්සන සූත්‍රයේ කියනවා පෘථජ්ජනය යමක් ඇත්තේ කියන්නේ නම් ආර්යනාංශිතේ නැත්තේ මේ. ආර්යනාංශිතේ යමක් ඇත්තේ කියන්නේ නම් පෘථජ්ජනයටේ නැත්තේ මේ. ආර්යනාංශර උදිල්ල හැන්දරකන් නිවන කතා කරන පෘථජ්ජන මොකද්ද ඔය කතා කරන කහපාටද ඔබ? රවුන්ද බෙන්නන්න කොච්චර තියනවා නම් කියලා. ධර්මනාශ කියන මෙන්නවට බබෙක් හම්බුණා. පුතඥය. අයියෝ රත්තරන් දරුවා මේන් බලන්න කියලා. ඒ රාසනාංශික බලනවා ඕකම උඹට පියෙන් අනින් ඉඩ තියෙනවා. විදුරංගනා කුමාරයෙක් වගේ කැරකිලා ආවට ඔක යක්ෂයෙක් වෙන වෙලාවක් වෙනවා. එදාට ওই බබ්බාම අරගෙන ඇවිල්ලා මට කියාවි පිළිතුලක් ගැට ගන්න කියලා බබාගෙන් බේරලා දෙන්නේ. ඔය තමයි බබාගේ වගය. ඒව කියනකොට මේ මෙතන දරුවෙක් නෙමෙයි හම්බෙලා තියෙන රාහු හම්බෙලා තියෙන කියලා කිව්වොත් නඩු දාන සයිස්. මුද්ද වෙලාවට රාහුල කියලා කියවිච්ච නිසා සිද්ධාර්ථ කුමාරය බේරුණා. කිව්වේ රාහු ජාතම් බන්දරන් ජාතම්. කිව්වේ අර පයින් කරට හඳ රාහුල කියලා උග අන්න මේ පුතා හම්බරව සන්තෝෂෙන් ඉන්නවා නමකුත් දුන්නා. අම්මව ඌ මොකද රාහුල ආ පුතජනේර තියනයි කියලා යමක් තියෙනවා ඒක රහත් වෙලා නැහැ බුදුජානන්තේ. දැනන්නේ කලත් නැහැ. මම දන්නවා මේ හම්බෙන හම්බෙන හැම එකක්ම කොක්කක් කියලා. ඉතින් ඔයන ඔය මට්ටමට යන්න එහෙම නැත්නම් පටිගයත් රූපයත් පටිගයත් රූප සංඥාවත් නාමයක් රූපයක් හතර තේරුම් ගන්නවා කියලා කියන්නේ අර ටික භාවනා කරලා තියෙනවනේ හුඟ දෙනෙක් නම් භාවනා කරලා තියෙනවා මම දන්නවා හැබැයි මේ මේ පට බේරගන්නේ නැහැ මොකද මේ සමත භාවනා කියලා එකක් තියෙනවා ඒකේ මේ රූපය නිට්ටයයි කියලාම උගන්වන්නේ ඒ පටිභාග නිමිත්ත උග්ඝහ නිමිත්ත අර්පණා නිමිත්ත නිමිති ගැන ඉස්තිර කරලා රාමු කරලා පැක් කරලා ඉතින් මේ මනසේ මේ නිමිත්ත වෙනස් වෙනකොට කැමති නැහැ ඉතින් චෝදනා කරන බාහනකෝ මම මේ ප්‍රතිභාග නිමිත්ත වුණා මෙයා කැස්ස කැස්ස ගමන් නිමිත්ත නැති වුණා මේ මේක කැස්ස චේති භාවනා කරන්න බෑ ප්‍රතිභාග නිමිත්ත නම් මැස්සෙක් කරුවා මැස්සා නිසා කටුවා නිමිත්ත ගන්නවා භාවනා කරන්න බෑ පරිභාගණය වෙච්චදී වැස්ස වැස්ස නිසා භාවනා කරන්න බෑ. ඒ නිසා කැස්ස වැස්ස වැස්ස එහෙම තිය භාවනා කරන්න බෑ. ඒක නැති කරලා දෙන්න ඕනේ. ඒ කර්මස්ථානතර දෙන්නු. දෙයයන් ආන්තරත් බැරිුණා. එහෙම දෙයක් මේ ලෝකෙම ආවනේ. කර්මස්ථානතර කොහෙන් ගිහිටවසි කියනවා. ඕවම තමයි. ඒ බෑ මං යන වෙන්න ඔබ අන්තර තේරෙන්නේ භාවනාව. මේ ආසෝලා ගාවට ගියාම ටක් ගාලා හම්බ වෙනවා මම යනවා. ආ බොහොමද. කියන අරමුණ වෙනස් වෙනවා දකින්නයි කියන එක සීදීනසලන්න වැඩක්. එතකොට තමයි අපි රූපය මේ කාමයේ කාම සංඥාව ගිවම් කරන්න ගත්ත මේ රූපය රූප සංඥාවක් වෙන්න නම් අනිච්ච සංඥාව තියෙන්න ඕනේ. අනිච්ච සංඥාව කිරිමානන්ද සූත්‍රය අපි කියවනවා. ඉතින් එතෙන්ද ගියාට පස්සේ නම් ඒ ගිය தත්ත්ව විශ්තන්ද කරූපයත් රූප සංඥාවත් පටිගයත් නාමයක්. ඒතර මේ සේරම නාම වෙලා ඉවරයි. රූප සේරම ශක්තියක් බවට පත් වෙලා ඉවරයි. ඒක ත්‍රිමාන රූපේ සහ විශිෂ්ට කෘත්‍ය කියන එක නැති වෙනවා. ඒක නන් ලෝකල් වෙනවා. ඉතින් මනුස්සයර එහෙම කියන්න බෑනේ මේ තමන්ගේ බූදලේ මේ වාෂ්පීකරණ වෙලා යනවා ගෑණි ගෑණියක් නෙවෙයි කියන්නේ. බෑ. ඒ මොකද ඒ රූපේ රූප සංඥාවක් කරන්න කැමති නැහැ. ඒක නිසා නන්දහම්තුරු කියනවා මේ නවදලි හේනක පෑව වැඳි දිටුව ලෙසව්ව මන්නුවණින් සලකා මාපෙම් කළ ජනපද කල්ලාහණිට හිමියනි මට කළ නොහැක නිකා ඔබ වහන්සේ දිව්‍ය ලෝක පෙන්වත් පුරුටු ඇඳුන මගේ ජනපද කල්යاني ජනපද කල්යاني මට නිඳා කරන්න එපා. මම හිතන්නේ අර නන්දාම්ඳුනේ මේ නන්දාම්ඳුනේ වෙන කෙනෙක් ගැන කතා කරන්නේ. ඒ ආතන ජනපද කල්යاني බඳ ප්‍රේමී නම් නিত্য ප්‍රේමී සත්‍ය ප්‍රේමී එහා මේ පුරුටු ඇඳේකට සම කරන්න ඔබ වහන්සේ කවුරුවත් මම කැමති නැහැ. මේ බුදුහාර මොනව කරන්නේ? නිවන් දක්කන්න පුළුවන් දක්කන්න බැරි දක්කන්න පුළුවන් දක්වන්න නම් බෑ. යාර වෙන්නේ ජනපද කල්යාණේ විරූප වෙලච්චාම පොඩුරජ්ජක් වගේ වෙනවා කියලා බුදුහාම කරපු උපමාව නවදලියේ නේක පෑවමන් දිරුවන් දෙස ඌව මන් නුවණින් සලකා මා පෙම් කළ ජනපද කල්යාණේට හිමීනි මට කළ නොහැකනිකව තම සමත භාවනා කියන්නේ මං සමාජයට වැරදිත් ඇති ඇත්තට වැරදි ඇති නමුත් මට පේන හැටි ඒ සමත කරන කට්ටිය මොකද්ද අල්ලගෙන අර ඉලිච්ච කිය අර තනබුරුල්ල වගේ දැන් වැටේ දැන් වැටේ කියලා එල්ලි වැටෙන්නේ නැහැ එල්ලි එල්ලි තියෙනවා මේගොල්ලෝ ඒක නිමිති කරගෙන එල්ලෙන ගන්න එල්ලි එල්ලි බලබලා ඉන්නවා දැන් අපි ඉපදෙනකොට අනස්කණන් වෙනකොට කොහොම ලෝකයක් තිබේ දැන් අපිට කියන්න වෙනවා ඒක එතෙන්ද යන්න උදව් කරනවා සමථ සම්ප්‍රාණ උදව් කරනවා ඊට පස්සේ මේ සමථට වෙච්ච නිමිත්තම රූපෙම විපරිණාමය බලන්න මේක විනාශ වෙන බව බලන්න. එහෙම නැත්නම් මම මේකේ කුණ්‍ය ගහගෙන හිටපු දේ පදනම් කරගත්ත දේ විපරිණාමයක් වෙනවා දකිනවා කියන එක. ඒක කියනකොට ඉදත් ඥානන්ද ස්වාමීන් බණ කියනකොට අපිට හරි කෘතිම වැටුනේ කොහොමද මේක කරන්නේ? උත්සාහ කරා. පුරුම පන්දිස්වාසි ගියාට පස්සේ සටහන් ආකාර ස්වභාව ලක්ෂණ කියලා මේක තුනට කඩලා ලස්සනට පෙන්ලා කිව්වා ස්වභාව ලක්ෂණ දක්වම භෞතික විද්‍යාව. හැමදේම පේන දේ බලන්න එපා. ඒක එනේන මොහොතේ එනේන මොනත බලපන්. බලබලා ඉන්නකොට පේන එක සන්තතියක් කියලා. මේ නিত্য සුඛ සුබ ඒක ආත්මීය රූපයක් මෙතන නෑ. ඒක ඒක නිකන් හරියට මේ චිත්‍රපටයක තිරේ ඇවිල්ලා වරින් වර වරින් වර වෙන රූප රාමු වගේ විනාශ වෙන දෙයක්. ඒක තුර කතාවක් තියෙනවා. ඒක තමයි මිනිස්සු ඇනිමේට් වෙනවා. ඒක දිහා බලන්න කියලා. ඒක හරි අමාරුයි. අමාරු ඒක නෙවෙයි. කොහොමද දැන් දැකලා තියෙන්නේ ඒක කියා ගන්න තේරෙන අපේ භාෂාව හරි පටුයි. ඉතින් ඒ ශාංශයක ප ဋ ායන් තුනකට දාලා ඉස්ලාම් සටහන පේන එකට ආකාර පේන එකට ස්වභාව ලක්ෂණ පේනවා ස්වභාව ලක්ෂණ වලට ගති කියලාත් කියනවා භාව කියලාත් කියනවා ඒක භෞතික විද්‍යාව වුණාට දර්ශන විද්‍යාව උගන්වනවා හැබැයි පොඩි දෝෂිකුත් තියෙනවා මොකද්ද හේතුව මේ සටහන් ආකාර දැකලා ස්වභාව ලක්ෂණ වලට යනකොට බයලජ්‍ය දෙක නැති වෙනවා එහෙම නැත්නම් කියන්න තියෙන්නේ සටහන් ආකාර දකින්නයි බයලජ්ජාව අනිවාර්යයෙන්ම තියෙනවා. ස්වභාව ලක්ෂණයට ගියාට පස්සේ බයලජ්ජා ඉක්මවල ආචාර ධර්ම ඉක්මවල ආචාර ධර්ම පිහිටලා ආචාර ධර්ම ඉක්මවල භාෂාවේ ඉක්මවල මේ ඕනෙම දෙයකින් ඕනෙම දෙයක් වෙන්න පුළුවන් බව තේරුම් ගන්න වෙනවා. ඒක දැනට ගණන් වල කැවුස් තියරි කියලා ෆ්‍රැක්ටල් තියරි කියලා මූල ධර්මයක් හදලා තියෙනවා කිසිම ගණිතඥයෙකුට තේරෙන්නේ නැහැ. මහත්මයා හයියෙන් කතා කරන මට තේරෙන්නේ නැහැ. හැබැයි කියන ඕනම දෙයකින් ඕන දෙයක් වෙන්න පුළුවන්. මේ බුදුහාමරගේ අනිත්‍ය ධර්මයේ තේරුම් ගන්න ගණිතය ළඟදී දාගත්ත වෙස්මුණෝය. ඉතින් ඒකයි මෙතන මේ ඥානන්ද සාන්ති කියනද එමත් මේ කාම ලෝකෙට නෙවෙයි මේ බණ. කාම සංඥාවටත් නෙවෙයි මේ බණ. රූපය අල්ලගෙන නිත්‍ය සංඥාවක් කරන්නද සමත යෝගාවචරත් නෙවෙයි මේ බණ. රූපය අල්ලගෙන මේක වුණත් වෙනස් වෙනවා. වෙනස් වීම මම කරන දෙයක් නෙවෙයි සංකතං ඕලාරිකම් පටිච්චසමුප්පන්න අන්නේ පටිච්චසමුප්පන්නට දාන දානකොට පුරංශය සඳහන් කර තිනවා නාමයත් රූපයත් පටිගත් රූප සංඥාවක් කියන මේ ටික දැනගන්න ඒවා විශ්වවිද්‍යාල උගන්වන දේවල් නෙවෙයි දැනගන්න කොටත් පොඩ්ඩක් බඩේ ලියන්න පටන් ගන්නවා වක්කාර වෙනවා වමන විරේචන පහළ වෙනවා ඒ මිච්ඡර මේ ස්ථිරයි කියලා හිතපු දේ බොරුවක් ඡායාවක් මායාවක් කියලා තේරුම් ගන්නකොට ඉතින් ඒක තේරෙනවා අපි ඒක අඩු ගානේ මූලධර්ම වශයෙන් තේරෙනවා කියලා හිතාගෙන අපි කියමු චන්ද්‍රතන අමුතුරන්ට තව ටිකක් අපි ඉස්සරහට තල්ලු කරන්න කියලා. එතකොට රූප සංඥාව ගැන විශේෂයෙන් යමක් කියනවා නම් මේ රූප සංඥාවට මූලික හේතුව වන්නේ ස්පර්ශයයි. ඒ නිසාම කලහ විවාද සූත්‍රයේ දක්වලා තිබෙනවා භව විභව දෘෂ්ටි දෙක පැන නැගීමට හේතු වන්නේ ස්පර්ශයයි කියලා. ස්පර්ශය නිසා භව විභව දෘෂ්ටි ඇති වෙනවා කියලා. ස්පර්ශය පිළිබඳ විග්‍රහය ක්‍රමක්‍රමයෙන් ගැඹුරට ගෙන යන විදිහේ ප්‍රශ්නෝත්තර මාලාවක් සුත්ත නිපාතයේ ඒ කලහ විවාද සූත්‍රයේම දකින්නට ලැබෙනවා. පස්සෝන ලෝකස්මින් කුතෝ නිදානෝ. ප්‍රශ්නය අහනවා ලෝකයේ ස්පර්ශය කුමක් නිදාන කොටද පවතින්නේ? කුමක් හේතු කොටගෙනද පවතින්නේ කියලා. ඒකට දෙන පිළිතුර නාමංච රූපංච පටිච්ච පස්සෝ. නාමයත් රූපයත් නිසා ස්පර්ශය ඇති වෙනවා කියලා. ඊළඟට අසන ප්‍රශ්නය කිස්මින් විභූතේ න පුසන්ති පස්සා. කුමක් නැති වූ කල්හි ස්පර්ශය ස්පර්ශ නොකරෙද්ද. ඊට දෙන පිළිතුර රූපේ විභූතේ න පුසන්ති පස්සා. රූපය නැති වූ කල්හි ස්පර්ශය ස්පර්ශ නොකරෙත්. ඊළඟට අසන ප්‍රශ්නයත් පිළිතුරක් ඉතාමත්ම වැදගත්. ඒ වගේම ගැඹුරු විදිහේ ධර්ම විග්‍රහයක්. ඒ නිසා අපි මේ ગાථා දෙකම සම්පූර්ණයෙන්ම උපුටා දක්වන්න උත්සාහ උත්සාහ කරනවා. ප්‍රශ්නය මේකයි. කතං සමේතස්ස විභෝති රූපං සුඛං දුඛං වාපි කතං විභෝති ඒතම් මේ පබ්‍රෝහි යථා විභෝති තං ජානියාම ඉති මේ මනෝ අහු කතං සමේතස්ස විභෝති රූපං කෙසේ සමන්විත වූ වහුට රූපය නැති වෙයිද සුඛං දුඛං වාපි කතං විභෝති සැපදුත් දෙකද කෙසේනම් කොයි ආකාරයකින් නැති වෙයිද ඒතම් මේ පබ්‍රෝහි යථා විභෝති මේවා නැති වෙන ආකාරය මට කියනු මැනව තං ජානියාම ඉතිමේ මනෝ අහු මේ කාරණාව දැනගනිමු යන අදහස මට ඇතිවිය. <clears throat> ඊළඟට ඒකට දෙන පිළිතුර මේකයි. මහා ආශ්චර්යවත් පිළිතුරක්. න සංඤ සංඤී න විසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤී න විභූත සංඤී. එවං සමේතස්ස විභූති රූපං සංඥා නිදානාහි පపంచ සංඛා. ඒ කියන්නේ අර රූපය විභූත වූ එහෙම නැත්නම් රූපය නැති වූ තත්වයක් ලැබූ ඒ වගේම සැප දුක් දෙක නැති කරගත් තත්වයක් ලැබූ. පුජ්‍යලයක පිළිබඳවයි මේ විස්තරය කෙරෙන්නේ. න සංඤ සංඤී. ඒ තැනත්තා සාමාන්‍ය ප්‍රකෘති සංඥාවෙන් සංඤී වූයේ නොවේ. ප්‍රකෘති සංඥාවෙන් සංඤී වූයේ නොවේ. නොවේ. ප්‍රකෘති සංඥාවෙන් යුක්ත තැනැත්තෙක් නොවේ. ඒ වගේම න විසඤ්ඤ සංඤී. විකෘති සංඥාවෙන් යුතු විසඤ්ඤ වූ පුජ්‍යලයකුත් නොවේ. සිහි නැති වුණ පුජ්‍යලයකුත් නොවේ. නෝපි අසඤ්ඤී. ඒ වගේම සංඥාවෙන් තොර තත්වයකුත් නොවේ. නිරෝධ සමාපත්තියේ නැත්නම් අසඤ්ඤත සත්ත්‍ය අසඤ්ඤ සත්ත්‍ය ආදී ස්ථානවල සිටිනවා වගේ සංඥාව කොහෙත්ම නැති තත්වයකුත් නොවේ. න විභූත සංඤී සංඥාව ඉක්ම වූ තත්වයකුත් නොවේ. එවං සමේතස්ස විභූති රූපං මේ ඔක්කොම නොවේ නොවේ කියන ඒවයි මුල් පද දෙකේම තියෙන්නේ. තුන්වෙනි පදයේ තියෙනවා මෙන්න මෙසේ සමන්විත වූවහුට රූපය නැති වෙයි. සංඥා නිදානාහි පపంచ සංඛා. මක්නිසාද යත් හි කියලා යොදලා තියෙන්නේ හේතුව දැක්වීමටයි. පపంచ සංඛාවෝ සංඥාව නිදාන කොට ඇති හේිනි. අපි එතන පොඩ්ඩක් තව විග්‍රහ කරොත් මෙතන මේ භව විභව තණ්හාති වල තුන කාම තණ්හාව ගැන සඳහන් කරන්නේ. කියන්නේ කාම සංඥාව තියෙන කෙනෙකුට තාම භව විභව සංඥා කියන එක ගෝචර වෙන්නේ නැහැ. අදාළ වෙන්නේ නැහැ. තාම ලපටි වැඩි කාම සංඥාවේ ඉන්න කෙනාට. කාම තණ්හාවේ. ඉතින් යම් වෙලාවක කාම තණ්හාව ගිවන් කෙරුවා කියන தത്വෙට යනකොට එයාට කාම තණ්හාව ඉවර වෙන්නේ නැහැ. කාම තණ්හාවට භව තණ්හා විභව තණ්හා දෙක එනවා. මේ දෙක පොල්පිට පෑගුවා වගේ දඟලනවා. හැබැයි යා කාම සංඥාවෙන් වෙන් කරලා මෙතන මහා වක්කාර ජනක තත්වයකටපත් කරනවා. මත්විච්ච තත්වයකටපත් කරනවා. මේ බලාගෙන ඉන්න කාමයේ සහ කාම සංඥා දුරවන් කරන්න ගත්ත රූපය මට වාංගු නෑ. මට ආණ්ඩුමට්ටු කරන්න බෑ. කේ එනවා යනවා. වරික රූපයක් විදිහට පේනවා රූප සංඥාවක් විදිහට පේනවා. රූප සංඥා කියලා කියන්නේ තැම්බිච්ච පිපින්න කැලක් වගේ චරුපයින්. චුරුපයින්. ආයෙසරක් ඉඳපු ගමන් මෙයා නිකන් උණු වෙච්ච ඉටි ටිකක් ඝන වෙනවා වගේ ආයෙ ඝන භාවයටත්පත් වෙනවා ආයෙ උණුටි වෙනවා ඉතින් මේක දකිනකොට මේ මනුස්සයාගේ ඔළුව තෝන්තු වෙනවා බයක් ඇති වෙනවා උත්තරම චෙක් වෙනවා සද්ධාව තියනවාද කියලා සද්ධාව තියනවාද කියන්නේ කාය ජීවිත নিরপেক্ষද කියලා මරුණා කය කඩලා ගියත් නිවන ලබන්න කැමැතිද කියලා ඉතින් උංගව දෙනෙක් කැමැති නැහැ මුගොල්ලෝ දෙනේ කපවුදු වෙනවා. අනේ ඇඟ තියාගෙන කාම ජීබ්බත් කමන්නේ කාම සංඥා ජීබ්බත් කමන්නේ මේ රූපේදී ඒක වෙන්න දෙන්න බෑ. ඉතින් මේ ප්‍රශ්නේ අහන මනුස්සය කියනවා මේ මේ මේක දැනගැනීමේ ආසාවක් මට ඇති වුණායි කියලා. කොතනදීද රූපය විභූත වෙන්නේ කියලා. ඔච්චරම දැනෙන්නේ වෙන කියන්නේ. ඒ ආසාව ඇති වුණා නම් එයා දකිනවා. ඒක කියන්නේ මේ සංඥානියාම ඉතිමේ මනෝහව මෙන්න මේ සංසිද්ධිය දැනගන්නේ මේ මට මන හිතක් පරුණා අනේ ඒතන් මේ පබ්‍රෝයි අනේ ස්වාමීන් වහන්සේ කියලා දෙන්න. ඉතින් මේ තැනට ආසාවක් ඇති වෙච්ච නැති කෙනෙකුට මේ පොත දිය කරලා පෙව්වත් එයාට අසාත්මක ලක්ෂණ පහළ වෙනවා. වමන වෙනවා. විරේචන වෙනවා. මේ බලන්නකෝ මේ භාවනා කරනකොට පේන අරමුණක් නැතිලා යනවනේ. ඉතින් දැන් විදි කියනකොට එල්ලෙට වෙඩි තියන්න කරන දැන් එල්ලේ නැති වුණොත් කොහටද වෙඩි තියන්නේ? ඉතින් මාස තමන්ගේ පැත්තට සුවක් වරව ගන්න කිව්ව වෙන්න පුළුවන්. ඉතින් ළඟ ඉන්නේ කොට තියෙනවා ඊට පස්සේ. මොහා එල්ල කරයි දන්නේ නැහැ. අර එල්ලෙන් දී වෙලා යනවා. වෙන කිසිම ශාස්ත්‍රයක් ලෝකේ එහෙම නැහැ. මේ එන්නේ එන්නේ එල්ලේ දී වෙනවා. බුදුජානසික ක්‍රමය ආර්ය අෂ්ටාංග මාර්ගයේ එල්ල කෙරුවට ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඒක විසින් දී කරහල්නවා. ඉතින් වෙඩි තියන වෙඩි තියන ඉන්නකොට මේ මිනිස්සු බනවලද වෙඩි තුක ඔක්කොම සේෆ්ටි කච්චියක් පන්නලා තියෙන්නේ එල්ලේ නැහැ ඉතින් ළඟ තියෙන හෙල්ලේ දෙකට තිබ්බාම ගුරුනාන්සේ ඉන්නවා එතන වදින්නේ ගුරු ආන්දරට එතන අම්මා තාත්තට එතන දරුවට එහෙම නැත්නම් තුක අනිත් පැත්තට නෝ තියාගන්න ඒක ප්‍රශ්න නැහැ මොකද අර එල්ලේ නැතිලා අන්නේ ඒක තංජානියාම ඉක්මී මනුවහෝ ඉතින් ගතන් මේ පබ්‍රෝහි ඒතන් මේ ප්‍රබ්‍රෝ පබ්‍රෝහි මේක බුදු කෙනෙක්ගෙන් අහන්න මේස කල්ප කෝටි කීයක් මෙතෙන්ද ගිහිල්ලා මම මේ කාගෙන් අහන්දෝ කියලා ඉඳද්ද කාගෙන් සරණක්ද ගහේ කොලින් කොලකින් දෙයියන්ගෙන් බ්‍රහ්මයන්ගෙන් මොකෙක්වත් සරණක් නැහෙනේ ඔය අක්කෝගේම අහල බුදු ඥානසේ ගාවට හිලානෝ කතං සමේතස විභූති රූපං කුයි ආකාරයට ගියා සංසමේ එල්ලේ නැති වෙලා යන්නේ ටාගට් එක නැති වෙලා යන්නේ මගේ අරමුණ නැතිලා යන කොයි විදියකට එල්ල වෙච්චහමද කාරණා කරන සැලසිච්චාම මේ බලාගෙන ඉන්න රූපේ එහෙම නැතිලා යන. ඉතින් අපිට පේන්නේ එහෙම දැන් නැති කරන්න නෙමෙයි ඒක පවත්තන්න නෙමෙයි මේ අපි බුද්ධ ආගම පවත්තන්නනවා ආගම් ಜಾති පවත්තන්න හදනවා පැවැත්ම නටන්නේ. මෙයා අහනවා මේ ඔය තාම වට කරන දේ තමයි සංසාරේ බැඳෙන්නේ. භවී භවතන් නැතිනේ කරන තියන මේ රූප නැති කරන්න ඕන කොහොම පිටපු කෙනාටද ඒකට මේ ශාන්ති ලස්සන වචනයක් දානවා මේ කතං සමිත කෙසේ සමන්විත වූ ඔහුට මොන මොන ගුණධර්ම වලින් සමන්විත වූ ඔහුට මේ බලාඤ්ඤ රූපේ ගවන්න පුළුවන්. ඒ කියන්නේ මැරෙන්න ඉස්සෙල්ලා මැරෙන්න පුළුවන්. සද්ධාවයි, සීලයයි, සතියයි. දුකං සුඛං ඡාපි කතං විභෝතේ රූපේම තහත ගන්නා වූ සපතුක දෙකක් රූපේ නැති උනට නැතිලා. මෙතන සුඛන්ත කිව්වට ඇත්ත නෑ. සුඛයක් ඇත දුකමයි තියෙන්නේ. දුක නැතිවීම හොඳයි කියන ඥාණය මේ කතා කරන්නේ. නමුත් ගාථා කියවන එක නයි කියන්නේ මේ සුඛ නැතිවීමත් මේකදී වෙනවනම් ඒකට ඒක ඊළඟට ගන්න ඕන එකක්ද කියන්නේ. නමුත් කියනවා දුකයි සැපතයි හොඳයි නරකයි කියා තිබුණත් හැමදාම දුකයි ලෝකේ. මේ වචන දෙකක් තියෙනවා දුකයි සැපයි කියලා නමුත් තියෙන්නේ දුක විතරමයි. මේ ඒකෙන් හදාගත්ත ගුණ හරපැත්තමයි දුක සුඛ කියලා කියන්නේ. ඒ නිසා සුඛ කියලා කියන්නේ දුකෙන් ඒ නිසා තියෙන හරියක් කියන්නේ දුක. අපිට හිතෙනවා ඒ වුණාට නෑ අපිට එහෙම වුණාට ජපානයේ ප්‍රතිච්ච කට්ටියට එහෙම නෑ. ඒගොල්ලන්ට හැමදාම සැපයි. එහෙම නැත්නම් මේ තුසිත දිවි ලෝකේ වදුනා නම් හැමදාම සැප. ඉතින් ඒ සැප ඒ මිනිස්සුන්ට දුකක් වෙලා දැන්. ඒ මිනිස්සු ඉන්නවා මනුස්ස ලෝකෙට ඉන්න බලන්න මේ මිනිස්සු අඩු ගන්න සැප දුක දෙක තියෙනවා. ඌට තේරෙනවා දැන් මේ ඉහමුල තියෙනවා. අර කියන එක හැමදාම පාටි. එපා වෙලා ඉන්නේ. අපිට වෙච්චාම කියන ඊට වෙනවා පිට කපල හැප කියනවනේ. ඒක නෙමෙයි ආර්ථික විශේෂඥ දෙන්න හදන්නේ අපිට. ඒක නෙමෙයි දේශපාලනඥ අපිට දෙන්න හදන්නේ සමාජ විද්‍යාඥයෝ. දෙන්න දෙයක් නැහැ. කොහොම කෙරුවක්වත් ওই දැන් తీර පරිප්පුව තමයි තියෙන්නේ. සැප දුක දෙකක් කියලා කියනවායි කියලා දැනගත්තොත් ඌ අනිවාර්යයෙන්ම සැපට එනවා. ඒක නිසා බුදුචානන් සඳහන් කරලා තියෙනවා සැප ඉවර වෙන්නේ දුකෙන්. ඒ නිසා සැපට ආරි විහාර සඳහන් කරන්නේ දුක කියලා. මේ නාරදි සාසයක මම දන්නේ හින්දුවේ කියනවා දුකයි සපතයි හොඳයි නරකයි කියා තිබුණත් එමෙදාම දුකයි ලෝකේ. ලෝක තේරෙන්නේ මට ඩාවට තේරෙනවා දැන් 67ක් හින්ද වයස. ඒත් මම කියන්නේ 67 30 තේරෙනවා කියලා. සර්වඥාන්සේ 35 දී අල්ලගත්තා. 35 දී ඥානෙ මොහු කරන වයසක්. නැත් විසකා වගේ ඇත්තෝ පඬිසාමණේර වගේ ඇත්තෝ පළවෙනි කට්ටේ පෙන්වන අවුරුදු 7. ආත්ම හතක් ගියත් බුද්ධ කල්ප හතක් ගියත් වැටෙන්නේ නැති වෙන්නේ ඉඳී තියෙනවා මොකද අපි තාම හිතනවා සැප දුක් කියලා දෙකක් තියෙනවා මට තාම ලැබිච්ච නැති හොඳ මදයක් තියෙනවා මේකේ හොඳ සාරයක් සාරු සාරයක් තියෙනවා ඒක මේ හොයන්නේ ඒක හොයන තාක්කල් අපි විඳින දුක් අනන්තයි තේරෙන්නේ නැහැ මොකද අර සැපක් බලාගෙන යන ගමන නිසා අර එලිච්චිගේ බුරුල්ල වැටෙනකම් පිටිපස්සෙන් යන හිවලෙක් වාගේ මේක දැන් වැටේ දැන් වැටේ කියලා ඉන්නවා ඇත්තටම සැප දුක් කියලා දෙයක් නැත්තේ නෑ තියෙන දුකමයි ඒක අවබෝධ කිරීමට කියන පළවෙනි ආර්ය සත්‍ය කියලා යෝගාවචරය ඒක නැතුව අහනවා දෙවෙනි ආර්ය සත්‍ය ඉඳලා දෙන්න බැරිද කියලා අහනවා අර පළවෙනි පොඩ්ඩක් අයින් කරලා පාවිච්චි කරන්න බැරිද කියලා ඒක කරදරයි පස්සේ ගන්න මේක පළවෙනි වතාවට මේ දුක්ඛ සත්‍ය පොඩ්ඩ අයින් කරලා නිකන් අර පිපිනගෙඩිය කවුරුහරි තිත් අයින් කරන්නේ කියන්නේ ඉස්සල්ලා නැත්තම් කනකොට හිතරහක් එනවනේ පිට අයින් කරලා දෙන්න බැරිද කියලා අහනවා. බුදුරජාන්සේ විතරයි කතා කරන්නේ නැතුව දුක්ඛාරි සත්‍ය කියන දේ. අනික සෑම ශාස්ත්‍රවලම මිනිස්සු රවට්ටන්න දුක පැත්තක තියලා කතා කරා. අන්තිමට මිනිස්සුන්ට තේරුණා මේ අයිස්ක්‍රීම් එකක් දුන්නාට සූප්ුවක් දුන්නාට කීරි නෑ කියලා මේක. බුදුන්සේ කෙලින්ම දීලා තියෙනවා තාමත් භාවනා කරන බෞද්ධයෝ ඒකට කැමති නැහැ කැස්ස එනවා කියලා වැස්ස එනවා කියලා මැස්ස එනවායි කියලා මේ භාවනා කරගන්න බෑ කියලා චෝදනා කරනවා මොකද හේතුව මේ දුක ටික ටික අවබෝධ වෙනකොට එයා හිතනවා මේක මේ භාවනා කරලා දුක වැඩි වීමක් වෙනවා මිසක් අඩු වීමක් වෙන්නේ නැහැ කියලා. දැඩිව නෙවෙයි වෙන්නේ තියෙන්නේ දුක විතරයි. පුළුවන් නම් කපම් බැරි නම් කපම්. ඉතින් ඕක තේරුම් ගැනීමේදී නම් හොඳටම තේරෙනවා ගිහි ගිය අතල්ලා ගන්න මේ නීවරණ ටික රජ සැපක්. මොකද වීතික්‍රමණය වෙන්නේ නැහනේ. ඊට පස්සේ නීවරණ ටික ගෙවම් කරලා ගන්න මේ ඉඳගෙන ඉන්නවා දන්නේ එක. දක්විත රජ සැපක්. ඒකත් නලියනවා. ඉතින් මොනව කරන්නේ ඉතින් ආයෙ ඉන්න කැමැත්තේ නෙවෙයි ඉතින්. කැමැති නම් ඉතින් මැටි පිළිමයක් තිබ්බවගේ ඉන්න තමයි. නලියන නලියන තමයි දැන් චයින් කියලා කියන්නේ. ඔක කාටවත් බය වෙන්න එපා කියන්නේ මට ඒක දැනක ඉන්න බෑ කඩිගාය මට නෙවෙයි තොටත් බෑ මං තෝත් ඉන්නවා දැක මට වැඩක් නෑ මං කියන්නේ මට බෑ මොකද්ද ප්‍රශ්නේ එතකොට රූපෙට ඔය අපි හිතන ඔය නිත්‍ය සුඛ සුබ සැපයක් නෑ රූපේ කියන්නේ චපල දෙයක් කංකලං කක්කලං කරියතං හොඳනම් චපලං ජීවන රූපේ ඒක දැක්කම මොකක්ද තියෙන වැඩක්ද ඒක දැකලා ඒකේ ශ්‍රද්ධාව කඩා ගන්න එක මේ කතා කරන්නේ ඒක සඳහා මේ ප්‍රශ්නයක් අහන්න මේක නා බුද්ධ කල්ප කීයක් ඉන්නේ නැද්ද මේ කලා විවාද සූත්‍රය කියලා කියන්නේ ওই පාරායන වර්ගයේ මේ ධර්ම ගැඹුරු සූත්‍ර කල්පකනම් බලා ඉන්නවා මේ මාතෘකාවට කතා කරන කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ කවද්ද කියලා. ඔක්කොමලා දුක නැති කරන්න කතා කරනවා. ඊට වැඩි දුකටපත් වෙනවා. මේක දැප දුක දෙකම නැති කරන්න කතා කරන්නේ. ඉතින් එතකොට නසඤ්ඤ සංඤී නෝපිය සංඤී නවිභූත සංඤී නෝපි විභූත සංඤ්ඤේ ඒවා සමේතස විභූති රූපං තණ්හා සංඥානි දානානි පංචසහිතවල තියෙන මේ මේ ඔක්කොම කාම ගුණ කිව්වත් කාමයේ කිව්වත් රූපේ කිව්වත් රූප සංඥා කිව්වත් හුදු සංඥාවක් විතරයි. මේ සංඥා වලට ඇයි මෙච්චර කණ්ඩු දඩුවල් කරන්නේ? ඇයි ක්‍රෝධමාන කරන්නේ? මේ හුදු මනෝ විකාරයකට මේ. මුළු ලෝකෙම සංඥා විපල්ලාශයක්. ඒ නිසා ඌත් ඉන්න පිස්සුවේ මටත් ඉන්න පිස්සුවේ හීනේදී ගහගන්න ඕනේ. ගහගන්නත් බෑනේ. ඉතින් අපි මාළුපල්ලෙම ඉන්නකොට මම අර හැමදාම කියන්නේ අපිට හැම එකකටම බයිසිකලක් තිබ්බා. බයිසිකල ගේන්න ඕනේ අපි. පුස් බයිසිකල්. මොකද රිසර්ච් එකෙන් ගන්න හැතැම් තුනක් විතර වගේ යන්න ඕනේ. ෆීල්ඩ් එකට නම් ඕනේ ඊට පස්සේ කඩේකට යන්න හැතැම් පහක් විතර යන්න ඕනේ. ඉතින් ඒක ඇතුලේ කණ්ඩු වෙලා ඔක්කොම කරලා දෙනවා. ඉතින් අපි හන්දාවර යනවා රිසර්ච් සෙන්ටර් එකට යනවා ඒතන ෆාම් එකට යනවා. ඉතින් 100ක් යනවා. ඊවෙට්ටු දානවා කෙල්ලෝ ඉස්සරහා සර්කස් පෙන්නනවා. ඉතින් ඒ වයසනේ අපා. දැන් ඒක ඉවර වෙලා පෙරදෙනිට ආවට පස්සේ ඔක්කොමලා ගිහිද තියෙන්නේ මහලු පල්ලමේ. දා දාණයෙන් පස්සේ එක දවල් දාණයෙන් පස්සේ එක දෙක ලෙක්චර් ඉදි ඔක්කොම නිින්දේ ඉන්නේ ලෙක්චර් කතා කරනවා අපි නිින්දේ මේ පෑන තියාගෙන අහගෙන ඉන්නවා පෑන් දෙම ටොක් ගන්න උන සත්‍යයක් කියලා බලන්න ඒකේ පෑන හුලනවා. ඔක්කොමලා හීනේ. ඉතින් ලාල් කතා කරලා කියනවා මේ මචං බයිසිකල් පදිනකම තමයි හීනේ පේ. අරුන් ළඟ ඉන්න එකක් කියනවා ඔබ පිස්සු කතා කරන මාත් බයිසිකල් ඉතින් අරුගෙන යකෝ 35 දිනක එක හෝල් එක ඇතුලේ බයිසිකල් පදිනකොට හැප්පිච්ච නැති එක බුදුමයිලු. ලෙක්චර් හෝල් එකද මොකද 100ම බයිසිකල් පැදලා තියෙන්නේ. ලෙක්චර් එක අහලා නැහැ. හැබැයි බයිසිකල් හැප්පෙන්නේ නැහැ. ඊනේදී ඒක ස්පෝර්ට් බයිසිකල් එකක්ද, ගියර් බයිසිකල්, ගියර් බයිසිකල් එකක් කාලේ තිබුණේ නැහැ. මොනරා කියලා තිබුණා අපි ළඟ මේ හම්බර් බයිසිකල් එක. ඒකවල චීනෙන් ගෙනු බම්බාල බයිසිකල් එකක් තිබ්බා. ඉතින් අන්නේ බයිසිකල් ගැන කතා කරනවා මිසක් මේ ලෙක්චර් එක යන ඔක්කොම හීනේ ඒකේ තියෙන බයිසිකල් වල අපි ඉන්නේ. එක එක්කත් හැප්පෙන්නේ නැහැ. ඒක උට අපි පිස්සුලාල් කියලා කියන්නේ සාමාන්‍යයෙන්. ඒ වදනාව කල්පනාව කියන මචං පුදුමයි. මේක ලෙක්චර් හෝල් එක ඇතුලේ 100 දෙනෙක් අපි ඉංග්‍රීසි මීඩියාවේ හිටියේ. ඒකට 40ක් විතර හිටියා. වෛශල්‍ය හැප්පිච්ච නැතික උදවයි කියලා. ඉතින් මේ ලෝකයා කියන්නේ මේ හීනෙන් ඔක්කොම බයිසිකල් බයිසිකල් හැප්පිලා මේ නීතියක් මේ කතා කරන්න හදන්නේ. ඒක වෙච්ච එකක්ද නොවෙච්ච එකක්ද දකුණෙන්ද ගියේ වමෙන්ද ගියේ ඩබල් දාලාද ගියේ වැඩක් නැහැ මේ හීනෙක. මේ සංඥා ලෝකයක අපි ජීවත් වෙන්නේ. අපි ඒකට පණ දෙන්නේ කණ්ඩ ඕනේ නම්. කබරගොයා තලගොයා කරගන්නේ කණ්ඩ ඕනේ නම්. ඒක මට තණ්හා විවේ භව තණ්හා විභව තණ්හා වැඩෙනවනම් විතරයි මට ඒක අදහන්න නැත්තේ. ඕ ඒකේම තමයි හරි යන්න මොකද්ද ප්‍රශ්නේ? ඊගාව එකන්නු අරක ගියා. ඔක මතක තියාගෙන අර මෙහෙමයි මෙහෙම මෙහෙමයි කිය කිය ඔක්කොම ගන්න දන්නේ. මේකෙන් භව තණ්හා විභව තණ්හා කාම තණ්හා කොහොමරක්වත් ගන්න බෑ. ඉතින් මේක හීනයක් කියලා මේක ලීලාවක් කියලා මේක මායාවක් කියලා මේක මිරිඟුවක් කියලා බුදුරජාණන්සේ දේශනා කරනකොට බුදුහාමේ පැත්තකට දාලා සාරපදාරි දෙයන්නාසේ ගෙනලා වැඩම ගන්නවා උන්වහන්සේට යාඥා කළා මොනවද ගන්න පුළුවන් නේ අප්පා අඩුවනේ වහලට මෙන්නට මේ තාඩු ටිකක් හරි ගෙනත් දෙනවනේ දෙයන්නාසේට කිව්වොත් බුදුරජාණන්සේ කියන ඔක්කොම හීන බබව ඇති වැඩක් නෑ ඔය කතා කරලා වැඩක් නෑ කියපුවා හරි හරි ගියාට පස්සේ නම් එහෙම තමයි ඉතින් වහලට මෙන්නට මොකද කරන්නේ බෞද්ධයොත් බොක්කේ දෙයයන් ආසේ. ඊතර බුදු පිළිමේ ඉස්සරහා ඒ ඉස්සරහා සීවලි පිළිමේ. ඇක්චුලි විතරක් බුදු පිළිමයක් තියලා තියෙනවා. ඒ සුනාමියට මොකුත් වෙන්නේ නැහැ මොකද බුදු සීවි පිළිමේ බුදු බුදු දේව පිළිමේ විනාශ වුණාට ඇක්චුලි නිබුදු පිළිමේ තියෙන්නේ මොකුත් වෙන්නේ නැහැ. මේ සංඥාවකට නටන්න නැතිලක් කතාවෙන් ඕක 100 100ක් ප්‍රශ්න විසඳතයි. ඕනම කෙනෙක්ගේ තියෙන ඕනම ප්‍රශ්නයක් මල්ලෙන් ගහලා විසඳන්න පුළුවන්. ඒ වගේම තමයි නැති ප්‍රශ්නයක් ඇති කරන දික්කසාද කරන්න පුළුවන් කතාවේ. සීදීනස ගන්න පුළුවන් කතාවේ. ඒ මොකද මේ වචන කියන එක ජීවිතාර්ථයක් ඇති කැත උපකරණයක් බව කවුරක්වත් දන්නේ නැහැ. සම්බන්ධයෙන් වචනේ වෙච්ච ගමන් ඒක ස්ථාවර වෙනවා. ස්ථාවර වෙච්ච ගමන් පුද්ගලයාට ගැටමක් කරනවා. මේක කියනවා නසඤ්ඤ සංඤී නෝපිය සංඤී න විභූත සංඤී මේ මොනවත් ඔක්කොම සංඥා නිදානානි පංචදාග්ගේත ඇඳ වෙනකන් අපි ගැටෙන්නේ ප්‍රපංච කරන්නේ කතන්දර ගොතන්නේ සංඥා ටිකක් අල්ලගෙන. ඒ බව දන්නවනම් ප්‍රශ්නයක් නෑ. අපි මේ ශ්‍රී සෙල්ලම්පත් වෙන මොකද්ද ප්‍රශ්නේ? මේක නෑනේ මේක ඉන්න සීරියස් ගන්නවනේ. ගත්තෙම ගන්නෙම භව තණ්හා විභව තණ්හා දෙක මැද. ඒ නිසා මේ මේ ગાථා දෙක ඥානන්ද සාංශගේ මේ concept and reality පොතේ එහෙම නැත්නම් සංකල්ප සහ යථාර්ථ කියන පොතේ පසුවට පාවිච්චි කරලා තියෙනවා. මදුපිණ්ඩික සූත්‍රය විස්තර කරන්නේ අපි මේ ඉන්නේ සංඥාවක් බව දන්නේ නැතුව ඒක යථාර්ථයක් කරගන්න හදනවා චිත්‍රපටි කරකවන්න නළුවා. ඒකේ ඇත්ත වෙන්න හදනවා. යථාර්ථ රඟපෑමක් කියලා කියන්නේ මොකක්ද කියන යථාව ඒකට කියනවා තාත්තික රඟපෑමක් කියන්නේ අම්මෝ බොරුකාරයෙක් කියන්නේ. හොඳටම චිත්‍රපටිය රඟපාන තාත්තිකයි කියලා කියන්නේ ඒක හොඳටම බොරුකාරයි. අපි දැන හෝන දැන රඟපෑමක් කරන්නේ. අද පොඩි ළමයෙක්ගෙන් අහපුවාම ඒ ළමයා කියන ඔක්කොම සංස්කාර කියලා. තාත්තා අහනවා ඉතින් ඔයා කියන්නේ කොහොමද මේ ඔය සංස්කාර කියලා ඔයා කොහාට තේරෙන්නේ කොහොමද කියලා. ඇයි තාත්තා මං ඔයාට තාත්තා කියවට වාගේ අයියා ඔයාට කියන්නේ මල්ලි කියලා නේ. අම්මා මොනවා කියලාද කියන්නේ? තාත්තා කියලා නෑ නේ. එයාට ඔය තාත්තා නේ මට තාත්තා. ඕකද සංස්කාර කියන්නේ. මට තාත්තා වෙලා දිනවා මට කන්න බොන්න දෙන හින්දා. බාප්පා එහෙම කියන්නේ නැහැ. අල්ලපු ගෙදර මම මාමා කියලා කියන්නේ. තේරෙන්නේ නැති කියලා. ඒකට <laughs> තේරිලා කතා කරන්නේ. මම දන්නේ නැහැ තේරිලාද කියලා. ඊට සංස්කාර කියලා කියන්නේ. ඔක්කොම අනිත්‍යක දුකයි. ඉත හත්ත මැරෙන්නේ නැහැ. කවදාවත් හත්ත මැරෙන්නේ නැහැ. අර වචන ටික මැල්ලේයි. අපි ඔය ටික ස්ථාවර කරන්නේ මොකද්ද? මරුණත් අඬන්නේ මොකද? මට වෙච්ච පාඩුව නිසායි. උඹ හැඳි ගෑලේ කියලා මට ප්‍රශ්නයක් නැහැ. ඔබ මට බූදලේ තියලවත් මැරලා ගියා න ะ. ඒක පණ පිටින් තියලා පිටින් තියලා ගැහුවේ දාසුසින රජුරෝ බූදලේ දෙන්නේ නැතුව මේ කලාවේ වතු ටික වෙන්නලා බූදලේ කියලා බොරෝ කිව්වා කියලා. අපේ දරුවොත් ඔච්චර තමයි. ওই තාත්තා කියලා ඇලුක් ගන්න බූදලේට පිටකට තාත්තට නේ. තාත්තා නෙවෙයි. ඒ නිසා ඒ ඔක්කොම සංඥා ටිකක් දාගෙන අපේ හීනමානයකටපත් වෙනවා. අපිට හරිය නැතුව බෑ මෙයා නැතුව බෑ කියලා මේ සංඥා ටිකක් මවාගෙන හේන කියන පඹේකට බයලා දුවන කපුටෙක් වගේ හිවලෙක් වගේ පඹේට බය වෙලා දුවන දෙවිල්ලත් ඒ පොඩ්ඩක් ළඟ ගිහලා අතගාලා බලපන් මේක ඔය බය කියන දේ ඔය කියන දේ ඇත්තද පොරද කියලා මේ රූපේ පොඩ්ඩක් බලන්න ඕක තියෙන දේ පේනවද පේන දේ තියෙනවද මේ බලනකොට තියෙනවා කියන එක නැත්නම් වෙන්නේ නොපෙනෙන එක ආයෙ පේනවා. අද්‍රව්‍යයෙන් ද්‍රව්‍යම වෙනවා. ද්‍රව්‍යයෙන් අද්‍රව්‍යම වෙනවා. අන්න එතනට ගියොත් කෙනෙකුට ඒක පිළිගන්නවා නම් කෙනෙකුට මේ දේශනාවල හොඳ අර්ථයක් තියෙනවා. ඒ වගේම එහෙම පිළිගන්නේ නැති කෙනෙකුට පිළිගැනීමට පොඩි ආරාධනාවක් තියෙනවා. හරි මේ මේ අහන මේ බුදුන් අහන්නේ කවුද? අජිතවාන පුච්චාදෝගේ තියෙන්නේ. මේ මේ කලාවිවාද සූත්‍රයේ එකේ දාලා නැහැ. ඒ බුදුදෙනෙක් අහන ඇහිල්ල තියෙන්නේ. ඒකේ තියෙනවා ඒතම් මේ පබ්‍රූහි යථා විභූති සංජානියාම ඉතිමේ මනෝහවි. මේක දැනගන්නේ මේ හිතමට ආවා. මොකක්ද දැනගන්නේ? අපිට කියන මේ පරිප්පු සීනි සම්බෝල අඩම්මන කතාවක් නෙමෙයි මේ අහන්නේ. මේ රූපය බලාන ඉනකොට ගෙවිනකොට මොකද වෙන්නේ? ගෙවෙන්නේ කොතනද? කියලා කොච්චර භාවනා කරපු කෙනෙක්ද? මේ මෑතකදී මම ළඟින් කීප දෙනෙක් ඇහුවා ඔය Hindu ආගමේ කියලා ඔය ඉතාම ඉහළ තත්ත්වෙට ගිහිල්ලා ඉන්නවා මේගොල්ල. ඒගොල්ල කියනවා ඇත්තට බ්‍රහ්ම කියලා. අපි භාවනා කරන කට්ටිය නදී අපිටත් බෑනේ එතෙන් යන්න බලන්න ඔයගොල්ලෝ බොහොම ඉක්මනට කියලා තියෙන මේක මොකද්ද කියලා. ඉතින් එතෙන් ගියාට පස්සේ දන්නවා තාම රූපේ ඉවර වෙලා නැහැ. බ්‍රහ්ම සංඥාව තියෙනවා. ඉතින් කෙනෙක් අහන බුදුහාමරගෙන් ඒ තමයි පම්පු යථා විභූති සංජානියාම ඉච්මේ මනෝහූ ඉතින් ගිය කෙනෙක් කාදාගත් බුදුහාමුදුරු හම්බෙන්න යන්නෙත් නැහැ අහන්නෙත් නැහැ ප්‍රශ්නේ මොකද ඒක අන්තිම කියලා හිතාගෙන ඉන්නවා. ඊමණට එතෙන්වත් ගිහිල්ලා සැක කරනවා. තාම කොක්ක තියෙනවා. තාම මම භවයේ ඉන්නේ. සරුවචන්ස ආපෙලාදී මේක එතෙන්ට නම් භාවනා කරලා තියෙනවා. බුද්ධකරාම පුත්‍ර ආලාර කාලාම් වගේ. ඒ කියන්නේ අරූප ලෝකෙට ගිහිල්ලා. අපි එයා දන්න ගැටයක් තියෙනවා කියලා. ඒ ඒක ගැටයක් නෙමෙයි මේක නිවන කියලා කියාගන්න පිළිසක් අද කියනවා අපි බුදුහාමරණට එහා පැත්තේ ඉන්නේ කියලා. අපිට සීල සමාධි ප්‍රඥා මොකුත් නැහැ. අපි කෙලින්ම ඉන්නේ එතන. අපිට ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි කට්ටිය අහන දැන් මේගොල්ලෝ සීල සමාධි ප්‍රත්‍යන්තක වෙතින් ගිහිල්ලා මේගොල්ලෝ ඉන්න තැන නිවනමද සෝවාන්ද සකදාගාමද මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ කෙනෙක් ඇහුවොත් අහන්නේ මේ ප්‍රශ්න තමයි. කතං සමේතස විභූති රූපං සුඛං දුකං ചാපි කතං විභූති ඒතං මේ පබ්‍රූහි යථා විභූති තං ජානියාම ඉති මේ මනෝ මේ බලානින රූපේ මේ නොපෙනී යනවා. චිතකින් සමන්විත වූ එකටද ඒක දරාගෙන මේක නිවනට යොමු කරන්න පුළුවන් වෙනවා. ඒක ඒක තාම නිවන නෙවෙයි කියලා දන්න මිනිහෙකුට නිවන් දකින්න පුළුවන්. ඒක මේ මේ සූත්‍රයේ බුදුරජාණන් ගහන ආනන්ද ආමතුරුචෙන් කියලා පස්සේ ස්වාමීන් දැන් ඒකාන්ත නිවනද කියලා. නෑ ආනන්ද සමහරෙක් ඔතෙන් කියලා පස්සේ නිවන් දකින සමහරෙකුට බෑ. ඇයි ඒ? ඒ ඒ දෙයට බැඳිලා යා. ඒ ලබාගත් දෙයට බැඳිලා ලෝකෙට කියලා දෙදී ඉන්නවා. අන්තිමට යා ප්‍රසිද්ධිය කියනවා. ඔක තමයි බ්‍රහ්ම කියන්නේ කියලා. ඔය තමයි මේ බ්‍රහ්මත්වය කියලා කියන්නේ. ඒක අපේ කට්ටිය බලනවා යකෝ එහෙම කියලා හරි එමස ගිහිලා තියෙන තැන අපිට බෑ. අපි තාම මේ ආනපානිය අල්ලගන්න බැරුව දඟලනවා. ආනපානේ දිගට පාත්තගෙන යන්න බැරුව දඟලනවා කියලා දඟලනවා. නමුත් ඒක මේ මේ බුද්ධ ධර්මවල සීමා වෙච්ච එකක්වත් බුද්ධ ධර්ම ඇතුළේ ප්‍රශ්නයක්වත් නෙවෙයි. ඒ නිසා එතනින් එහාට ගිය කෙනෙක් ඉන්නවා නම් ඒ මනසට එන ප්‍රශ්නේ තමයි තං ඥානියාම ඉති මේ මනෝවව. මේ මම මෙතෙන්වත් ඇවිල්ලා පිසුසලා තාම රූපයේ මේ හොල්මන තියෙනවා. ඔටිම කාම තණ්හාව නෑ, භව තණ්හායි භව තණ්හාව තියෙනවා. කරුණාකර මට මේ කියලා දෙන්න. එතන තියෙන මේ නිහතමානීකම. එතන තියෙන මේ අවංක ගතිය තමයි ශ්‍රේෂ්ඨම දේ. එයාට නිවනක් ඕනෙත් නැහැ. එතෙන්ද ගිහිල්ලා තවංක වෙනවනේ. එතෙන්ද ගිහිල්ලත් නිහතමානී වෙනවනේ. නමුත් ඔය බුද්ධඝමලු ඉන්දියාවේ නැති උනේ මොකද්ද? උතෙන් යනකම් ගිහිල්ලා ඕක තමයි නිවන කියන මට්ටමට යනකම් ශංකරාචාර්ය අර්ථකථනක් දුන්නා. අපේ කට්ටිය හිතුවා මොකටද මේ නිවන් දකින්න සීල සමාධි ප්‍රඥා මේ ගෙලින්ම අදහගෙන යන්න පුළුවන්නේ. මේ මේ කනගාව තියෙනවනේ. බුද්ධාම කොහෙන්ද නැති වුණා. ඉතින් ඒක පිළිබඳව ඉන්දියන් කාටවම ලියනවා. ඒක තාම සූක්‍රම ක්‍රමයකට ඒක උනේ. ඒක දැන් ලංකාවේ බුද්ධ ආගමේ සිටුවීමෙන් පවතිනවා. දැන් නම් මේ ගොඩක් කල් ඉඳලා මේ මොකද්දෝ තැනකට ගිහිල්ලා ඒක නිවන වෙන්න ඇති. ඕකට උච්චර දක්මන්න ඕනේ නෑ නේ. සීලපරි ප්‍රඥාව නැහැ යන්න පුළුවන් කියලා කියාගෙන යනවා. මොකද මේගොල්ලෝ මේ බඩුවන්න සාප්පුව කොහෙද කියලා බැලුවොත් Hindu කියා ගන්නා ප්‍රඥාත්වය කියා ගන්න එකක්. මේ ආන මනුස්සයාට ඒක තේරිලා බුදුහාම සම්බෙලා කියන මම ඔතෙන්ද ගියා ස්වාමීන් වහන්සේ මට පොඩ්ඩක් මේක කියලා දෙන්න. අර දැනගැනීමේ ආසාවක් ඇති වෙනවා කියලා බුදුන් ඉදිරිපිට නිහතමානී වෙනවා. අහිංසක වෙනවා. ඉතින් මේකේ ඒ පණිවිඩය තියෙනවා. අපි කොච්චරව සමාජ සමාජ සමාජ තත්ත්වවලට ගියත් ඒකට තියෙන තණ්හාව නැති වෙන්නේ නැහැ. කාමී නැති වුණාට කාම සංඥා නැති වුණාට රූපේ නැති වුණාට රූප සංඥා නැති වුණාට ඒ ලබාගත්ත මේ <clears throat> ධානයට ඥානෙට තියෙන සංඥාව අර කාම සංඥාට තියෙන බැඳීමමයි හැබැයි කාම තණ්හා කියන්නේ ඒකට භව තණ්හා විභව තණ්හා කියලා වෙන්නමක් දානවා ඉතින් අපි එතනින් නතර කරන්න ආය අපිට සිද්ධ වෙන කොහොම හරි සන්තෝෂයි පිටුවක් විතර පෙරලා ගත්තා නේ මං හිටියොත් නම් මං දන්නවා ෂුවර් පොත ඉවර කරන්න වෙන්නේ නැහැ මොකද මේ මගේ කයි වාරුවටම මේ දැන් එහෙනම් අපි මෙතනින් સમાપ્ત කරනවා අපි දේශීය විෂයත්වයේ පිටුට යනවා නේ එහෙම සර් දේශීය සත්‍යයේ දැනුම් කියන්නේ දැන් ඉතින් අපි මෙතනින් අපි සාකච්ඡා විනිමාව සටහන් කරනවා නැත්නම් මේ නිවෙන නිවීම පිළිබඳව අපේ විග්‍රහය අපි චිත්තාවතා ආදී ගාථා සජ්ජායනා කිරීමෙන් මේ සතිವಾರේ නිමාව සටහන් කරමු. චිත්තාවතා